සිරස FM ධර්ම ශ්‍රවණාභිලාෂී බෝසත් කාරුණික පින්වත්නි ආදරණීය දුවේ පුතේ අදත් අඟහරුවාදා ධර්මාසනේ ශ්‍රවණයටයි මේ වෙලාව වෙන් වෙන්නේ දුවේ පුතේ අපේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ සම්බුද්ධ දිවියෙන් වැඩි කාලයක් වැඩ සිටියේ සවැත් නුවර චේතවනාරාමේ අනාථ පින්ඩිකස්ස සිටුතුමා හදපු ආරාමේ ඈත දුර බැහැර ඉඳලා මිනිස්සු බුදුහාමුදුරුව බලන්ට එනවා දුවලපුතල දන්නවනේ ඉන්දියාව කියන්නේ හුඟාක් ලොකු රටක් අපේ රට වගේ අපේ රට වගේ 60 ගුණයකට අසන්න විශාල රටක් පුතරජානන් වහන්සේ වැඩ සිටිය කාලේ ප්‍රවාහනය ගමනාගමනය මේ වගේ පහසු නැහැනේ. හුඟක් දුප්පත් මිනිස්සු පයින් තමයි යන්නේ. ගොන් කරත්තයක්, අස්ස කරත්තයක්, ඇත්යාණයක් තියෙන්නේ රජවරුන්ට, ඇමතිවරුන්ට, සෙන්පතිවරුන්ට, හමුදාපතිවරුන්ට, සිටුවරුන්ට වගේ අයට. ඒත් ඉතින් සැතපුම් දසදහස් ගාණක් දුර ඉන්න මිනිස්සු උනත් බුදුහාමුදුරෝ දකින්න ආසයිනේ. Tamanta කියලා යන්න එන්න වාහනයක් නැතත් ජීවිතේ කවදම හරි බුදුහාමුදුරෝ දකින්න යන්න මිනිස්සු ආසයි. සමහර අය බුදුහාමුදුරෝ දකින්න යනකොට යන්නේ ගිහිල්ලා එද්දි මැරුණත් කමක් නැහැ කියලා හිතලා. උන්වහන්සේට කැවිලි හදාගෙන, තානේ හදාගෙන, මල් අරගෙන බොහෝම ආසාවෙන්නේ මිනිස්සු එන්නේ. දන්නවද? සමහර කාලවල බුදුරජාණන් වහන්සේ මාස ගණන් ධර්මචාරිකාවේ වඩිනවා. මිනිස්සෙක් පිටත් වෙනවා බුදුහාමුදුරුව දකින්න දෙවුරම් වෙහෙරට එන්න. ඔහු ඉන්න තැන ඉඳලා දෙවුරම් වෙහෙරට එන්න ඔහුට මාස 4ක් විතර යනවා. ඒ වෙනකොට බුදුහාමුදුරුව පිටත් වෙලා ධර්මචාරිකාවේ ආය වඩින්නේ මාස 3කින් බුදුහාමුදුරුවන්ට වඳින්න කියලා එන මිනිස්සු බුදුහාමුදුරුව නැති වෙලාවට අපහසුවටපත් වෙනවා. ඒ මිනිස්සු අසරණ වෙනවා. හැමදාම පන්සලේ මේවා බලාගෙන හිටියා බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක ආනන්ද හාමුදුරුවෝ. "දුවේ පුතේ, උන්වහන්සේ කල්පනා කරනවා මේකට මොකක් හරි විසඳුමක් තියෙන්න ඕන." බුදුහාමුදුරුව බලන් දෙන උන්වහන්සේට වඳින්න දෙන මිනිස්සුන්ට බුදුහාමුදුරුව වෙනුවට වඳින්න කෙනෙක් නැහැ. බුදුහාමුදුරුවන්ගේ සිරිපාද පාමුල පූජා කරන්න ගෙනාපු වනපස මල් ටික මල් දෝත පූජා කරලා යන්න තැනක් නැහැ. එතකොට මේ මිනිස්සු අසරණ වෙනවා. ආනන්ද හාමුදුරුව බලාගෙන හිටියා. උන්වහන්සේ හිතුවේ නෑ මාව බලන් ආපු අය නෙමෙයි මට අදාළ නෑනේ මම ඉන්නේ බුදුහාමුදුරුවන්ට සලකන්න. මේ මිනිස්සු ආවත් එකයි මට නාවත් එකයි. ඒක ඒක බුදුහාමුදුරුවන්ගේ ප්‍රශ්නයක්. මට ඒක අදාළ නැහැ. එහෙම හිතුවද මේ ආයතනේ බලාගෙන බුදුරජාණන් වහන්සේ නැති වෙලාවේ මේ මිනිස්සු අපහසුටපත් වෙනවා දැකපු ආනන්ද හාමුදුරුවෝ ඒකට විසඳුමක් දෙන්න හිතපු විදිහ බලන්න කොච්චර වගකීමක්ද එතන තිබුණේ. උන්වහන්සේ හිතනවා මේකට හොඳ විසඳුමක් ඕනා. බුදුහාමුදුරුව වෙනුවට වෙන කෙනෙකුට වඳින්නත් බැහැනේ. බුදුහාමුදුරුව වෙනුවට වන්දනා කරන්න පූජනීය වස්තුවක් දේවරම් වෙහෙරේ ප්‍රතිස්ථාපනය කරන්න ආනන්ද හාමුදුරුව සැලසුම් කළා. බලන්න මේක කොච්චර හොඳ ආදර්ශයක්ද. gedara අම්මා තාත්තා නැති වෙලාවට ඒ වගකීම දරුවෝ ගන්නවද? ආයතන ප්‍රධානියා නැති වෙනකොට ඒ වගකීම ඒ ආයතනේ පහළ සේවකයෝ ගන්නවද? අපි පොලිසියකට ගියාම වයිසි මහත්තයා නැහැ. පස්සේ එන්න. ඒක නේද දෙන උත්තරේ? අපිට ඕනේ වයිසි මහත්තයා හම්බෙන්න තමයි. ඕයිසි මහත්තයා නැහැ කියන එක අපේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක ඕයිසි මහත්තයාගේ ප්‍රශ්නයක්. ඒක පොලිසියේ ප්‍රශ්නයක්. ඒකට විසඳුමක් දෙන්න එතන කවුරු හරි බැඳලා ඉන්න ඕන. හිතන්නකෝ අපි මොකක් හරි ආයතනයකට වැඩක් කරගන්න ගියා. විශේෂයෙන් රජය ආයතනවල වැඩක් කරගන්න ගියාම අපිට ඉස්සරහට හම්බෙන මිනිස්සයා. එයා බැඳිලා ඉන්නේ මොකක් හරි ප්‍රශ්නයකට දෙකකට තුනකට උත්තර දෙන්න. එයාට අදාළ ප්‍රශ්නේ නොවේ නම් අපි අරන් යන්නේ. අපිට එයා උදව් කරනවද? බොහෝ විට නෑ. උදව් කරන හොඳ මිනිස්සු ඉන්නවා. ඒ තුගා කායතන වලට ගියාම ආ තව යන්න ඉස්සරහට යන්න ඕ කවුරු කාට හරි කියන්නකෝ කියලා මගහරිනවා. අපි මොකක් හරි වැඩක් කරගන්න ගියාම කාර්යාලයකට එතන ඉන්න හැමෝම අපි දිහා තරහකාරයෝ වගේ බලන්නේ. සමහර විට ගේට්ටුවේ ඉන්න ආරක්ෂක නිලධාරියන් ඉඳලා. ඇයි මොකද? අපි යාටත් කියන්න ඕනේ අපේ වැඩේ. මොකටද යන්නේ? කාවාම් වෙන්නද? අපේ අතිශයින් පෞද්ගලික කාරණාවක් වෙන්න පුළුවන්. අපි ඒක යා ගේට්ටුවේ ඉන්න මිනිස්සුන්ටත් කියන්න ඕනේ. පිළිගැනීම නිලධාරිනියටත් කියන්න ඕනේ. ආ එහෙමද? ඔයා යන්න කොහොම? ඊට පස්සේ ඉස්සරහට හම්බෙන මිනිස්සුන්ටත් කියන්න ඕනේ. කොහෙන් හරි ගිහිල්ලා ඊට අදාළ ආකෘති පත්‍රයක් ඉල්ලගෙන ඒ කවුන්ටරෙන් කොලේ දෙනවා විතරයි. අපි ඒක පුරව ගන්න ඕනේ. ඒක පුරව ගන්න දන්නේ වෙන්න පුළුවන්. එතකොට අපි ඒක දන්නේ නැතුව ඇඹරෙනකොට කියන්නේ මේ ඔයා ඕක පුරවලා ගෙනත් දෙන්න අපිට කියලා තියෙන්නේ ඔයාලා පුරවලා දුන්නට පස්සේ ඔය කොලේ ගන්න විතරයි. ඔයා ඕක දෙනවා නම් දෙන්න නැත්තම් යන්න. බල්ලන්ට වගේ මිනිස්සුන්ට කතා කරන්නේ නැද්ද ආයතනවල? එදා ආනන්ද හාමුදුරුවෝ කොච්චර මිනිස්සු ගැන ආදරෙන් හිතුවද? බුදුරජාණන් වහන්සේ නැති වෙලාවේ ඇවිල්ලා උන්වහන්සේ එනකන් අර මල් ටික අතේ තියාගෙන රස්තියාදු වෙන මිනිස්සුන්ගේ වේදනාවම නෙමෙයිද ආයතනයකට ගිහිල්ලා ඒ වැඩේ නොකරනවාම මේ මිනිහාට තියෙන්නේ ජේතවනාරාමයට ආපු මිනිස්සුන්ට ආනන්ද හාමුදුරුවෝ ගිහිල්ලා කිව්වද දැන් බුදුහාමුදුරුවෝ නෑනේ බුදුහාමුදුරුවෝ හම්බෙන්නනේ ආවේ බුදුහාමුදුරුවෝ නැත්තම් ඉඳලා වැඩක් නෑ දැන් යන්න ඔයාලා ඔතන ඔහොම ඉන්න එපා බුදුහාමුදුරුවෝ ඉන්න වෙලාවක ඉන්න අපිට තව වැඩ තියෙනවා මේ ජේතවනාරාමේ තව පින්කම් කරන්න ඕනේ. දානමාන තියෙනවා. තව ටිකකින් මේ පන්සල හදපු අනේ පිණිසිටුමා එනවා. එතකොට ඔයාලෝම ගේට්ටුව ළඟ ඉන්න එපා. කැපයිනේ. ඔම ඉන්න එපා යන්න. ඕවේ දවසක එන්න. අද බුදුහාමුදුරුවෝ නැහැ. ඉතින් නැත්තම් මම මොකද කරන්නේ? යන්න. තව ටිකකින් විසාකා එනවා. තව ටිකකින් කොසල් රජුරෝ එනවා. ඒ කොසල් රජුරෝ එනකොට කොහොමත් ඔයාලට ඉන්න බෑ. උතන ඉන්න බෑ. ඔයාලට යන්න වෙනවා. ඔයාලා එළවනවා. එයාගේ ආරක්ෂකයොත් එක්ක එන්න ඔයාලට ඉන්න වෙන්නේ යන්න ඒ නිසා පව් දෙන්න නැතුව කරදර කරන්න නැතුව යන්න ඉන්න වෙලාවක එන්න අපිට තව වැඩ තියෙනවා මේ ඔයාලට උත්තර දෙදී ඉන්නවට වැඩිය වැඩ තියෙනවා අපි මහණුනේ ඔවට නෙමෙයි මං ඉන්නව කරන්න නෙමෙයි ආනන්ද හඳුරෝ එහෙම කිව්වද නෑ උන්වහන්සේ මිනිස්සුන්ට ආදරෙයි උන්වහන්සේ හැමතිස්සේම මිනිසුන්ගේ දුක දැක්කා උන්වහන්සේ ඒ නිසායි මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයන්න ඕන කියලා හිතුවේ එදා බුදුහාමුදුරුව වැඩ හිටපු ජේතවනාරාමේ ආනන්ද හාමුදුරුව එහෙම නොකලට අද කාලේ පන්සල්වල ඔහොම කියනවද දන්නේ සමහර විට ලොකු ස්වාමින් වහන්සේ හම්බ වෙන්න බෑ මිනිස්සු ගිහිල්ලා කොච්චර පොලිමේ හිටියත් එහෙම ලොකු ස්වාමින් වහන්සේ හම්බෙන්න බෑ කලින් දැනුම් දීලා අපොයින්ට්මන්ට් දාලා එන්න ඕන අනිත් එක ඔය හැම එකටම ලොකු ස්වාමින් වහන්සේ එක කතා කරන්න බෑ ලොකු ස්වාමීන් වහන්සේ උඩ ඉඳලා පහළට වහින්නේ දවසට එකපාරයි දානෙට විතරයි ඒ වෙලාව ඔයාලට හම්බ වෙන්න බෑ මාස 6ක්වත් යන උන්වහන්සේගේ අපොයින්ට්මන්ට් එකක් ගන්න එහෙම කියනවා සමහර ස්වාමීන් වහන්සේලා ඉන්නවා ඉන්න තැනක් කියන්නේ අපි දන්නේත් නෑ කැලේක ඉන්නේ ඉඳලා හිටලා එළියට එනවා හම්බ වෙන්න බෑ මිනිහෙකුගේ දුකක් කියන්න බෑ දහම් ගැටලුවකට උත්තරයක් ඉල්ල ගන්න බෑ එකපාරට කැලෙන් එළියට ඇවිල්ලා බණක් කියනවා ආය ඇතුළට යනවා. ඒ ළඟ ඉන්න කැපකරු දායක මහත්තුරුවත් උදව් කරන්නේ උන්වහන්සේව සම්බන්ධ කරගන්න උන්වහන්සේව දකින්න උන්වහන්සේට වඳින්න දාන දෙන්න බෑ බෑ එහෙම බෑ ඒව හම්බෙන්න බෑ උන්වහන්සේ කැමති නෑ ඒකට ඒ මොකද්ද බුදුහාමුදුරුව ළඟ තිබිච්ච නැති සරියුත් මහරහතන් වහන්සේ ළඟ තිබිච්ච නැති ආනන්ද හාමුදුරුව ළඟ තිබිච්ච නැති මේ අමෝතු ගති උඩින් බිමට බහින්නේ එහෙම හම්බෙන්න බෑ එහෙම කතා කරන්න බෑ සමහර අපේ දායකයත්වත් ඉන්නවා සමහර අපේ මිනිස්සුත් ඉන්නවා ආන් එහෙම බොරුවට ගණන් උස්සන හාමුදුරුවරු තමයි හරි ෂෝක් කියලා හිතාගෙන ඉන්නේ ධම්මදීප හාමුදුරුවන් ගිය තෝරන වෙලාවක හම්බෙන්න පුළුවන් ධම්මදීප හාමුදුරු මාළුවත් අම්මදිනවා යනකොට එහෙම දැක්කහම අගයක් නැහැ ගිහිල්ලා පැයක් විතර පොලිමේ ඉඳගෙන ඉඳලා ඇප්ලිකේෂන් පුරවලා ඩෙන්ටි එකේ කොපියක් ගහලා ගෙනත් දීලා ග්‍රාම සේවක සහතිකත් අරන් ඇවිල්ලා ෆයිල් එකක් දාලා ඊළඟ මාසේ දිනයක් අරගෙන ගිහිල්ලා AC කාමරයක් ඇතුලේ හම්බ වෙලා විනාඩි 5යි දෙන්නේ හරවල යවවන ආන්න ෂෝක් එතකොට අපේ මිනිස්සුත් පුරුදු වෙලා දැන් අර අමන ගතිවලට ඉතින් එදා ආනන්ද හාමුදුරුව කොච්චර වගකීම් සහගතව වැඩ කළාද මේ අපි කියාගෙන යන කතාව හුඟක් පැතිවලින් අපිට ආදර්ශ සපයනවා. මිනිස්සු දුකටපත් වෙනවා දැකලා ඒ ජේතවනාරාමයේ කියන දැවැන්ත ආයතනය තුල හිටපු රහත් পদවියක්වත් තිබිච්ච නැති පුංචි ආනන්ද හාමුදුරුව. උන්වහන්සේ කොච්චර වගකීමෙන් වැඩ කළාද කියන එක අපේ රටේ ආයතනවලට අපේ රටේ දැවැන්ත චරිතවලට කාට කාටත් හොඳ පාඩම්. ආනන්ද හාමුදුරුවෝගේ මිනිස්සු අපහසුවට පත් වෙනවා දැකලා ගෙනාපු යෝජනාව තමයි බුදුරජාණන් වහන්සේ වෙනුවට වන්දනා කරන්න පූජනීය වස්තුවක් දෙවුරම් වෙහෙරේ චේතවනාරාමේ ප්‍රතිෂ්ඨාපනය කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේත් අනුදැනුම ඇතුව ජයශ්‍රී මහ බෝහාමුදුරුවන්ගේ ශාඛාවක් දෙවුරම් වෙහෙරට වැඩමවාගෙන ඇවිදලා දෙවුරම් වෙහෙරේ බෝධි ශාඛාව රෝපණය කරන්නට ආනන්ද හාමුදුරුව මුල් වුණේ බුදුරජාණන් වහන්සේ නැති දාක එන මිනිස්සුන්ට උන්වහන්සේ වෙනුවට උන්වහන්සේ වෙනුවෙන් අරගෙන ආපු මල් ටික තියලා වඳින්න යමක් අවශ්‍ය නිසා උන්වහන්සේ ගොඩක් මහන්සි වෙලා ඒ ජයශ්‍රී මහා බෝධිශාඛාව දේවරම් වේරි රෝපණය කළා. ඒ රෝපණය කරපු අවස්ථාවේ අපූර්ව පාඩම් ඉගෙන ගත හැකි සිද්ධි සිද්ධ වුණා. බුදුහාමුදුරුවෝ නැති අවස්ථාවලදී උන්වහන්සේ වෙනුවට වන්දනා කරන්න ආනන්ද හාමුදුරුවන්ගේ මූලිකත්වයෙන් රෝපණය කරපු ජයශ්‍රී මහ බෝධි ශාඛාව අදටත් අපි හඳුන්වන්නේ ආනන්ද බෝධි හාමුදුරුව විදිහට ආනන්ද බෝධිය විදිහට ඔය ආනන්ද බෝධිය රෝපණය කරන්න විශාල උත්සවයක් තිබ්බා අම්මේ තාත්තේ තුවේ පුතේ මේ බෝධි රෝපණ උත්සවයේදී බෝධි ශාඛාව රෝපණය කරන්න ආරාධනා ලැබුණේ කොසල් රජුරවන්ට ඒ වෙලාවේ කොසල් රජුරෝ ඉතාම වටිනා ආදර්ශයක් දෙනවා. මොකද්ද කොසල් රජුරෝ කියනවා ස්වාමීනි මේ බෝධි රෝපණ අවස්ථාව මට ලබා දීම පිළිබඳව මම ඉතාම සතුටු වෙනවා. දස දහස් වාරයක් කෘතඥතාපූර්වක වෙනවා. හැබැයි ස්වාමීනි මම දේශපාලඥයෙක්. මම රජෙක්. කොසල් රජුරෝ විදිහට මේ උතුම් ජයශ්‍රී මහ බෝහාමුදුරුවෝ දෙවුරම් මෙහෙරේ මම රෝපණය කළොත් දේශපාලනය ගැන කියන්න බෑ මේවා වෙනස් වෙන්න පුළුවන් අනිත් පැත්ත පෙරලෙන්න පුළුවන් මගේ ක්‍රමයට ප්‍රතිවිරුද්ධව යන රජෙක් මට සතුරු රජෙක් අනාගතේ බිහි වුණොත් ඔහු කියයි කොසල් රජුරෝ රෝපණය කරපු බෝධියෝක ඔක විනාශ කරන්න ඕනේ ඇත්තටම කලින් රජුරුවන්ගේ නම තියෙන මුල් ගලපවක් ගලවලා කුඩු පට්ටම් කරලා දාන තරම් වෛරී දේශපාලනයක් තියෙන ලෝකෙක කොසල් රජුරුවන්ගේ දැක්ම හරි නේද අම්මේ තාත්තේ කොසල් රජුරු ඒ නිසා කියනවා අපි මේ බෝධරාජාණන් වහන්සේ රෝපණය කරන අවස්ථාව සුදත්ත සිටුතුමාට එහෙම නැත්නම් අනේපිඬු සිටුතුමාට දෙමු කියලා. ඒ ජේතවනාරාමේ හැදුවේ අනේපිඬු සිටුතුමා නිසා නෙවෙයි. කොසල් රජුරෝ කියනවා ව්‍යාපාරිකයෝ හැම දේශපාලඥයාටම ඕනේ වෙනවා. නිසා ව්‍යාපාරිකයෝ එක්ක දේශපාලඥයෝ තරහ වෙන්නේ නැහැ. ඔය බෝධින් වහන්සේ අනේ පිළිසුතුමාගේ අතින් රෝපණය කළොත් ඔය බෝධින් වහන්සේට අනාගතේ කිසිම රජෙක්ගෙන් හානියක් වෙන එකක් නැහැ. බලන්න ඒක නේද ඇත්තම කතාව. මේ මජර වෛරී දේශපාලනය පිළිබඳව එදා ඉඳලා හොඳ දැක්මක් අපේ කුසල් රජුරවන්ට තිබිලා තියෙනවා. බලන්න එතනත් කොච්චර වගකීම් සහගත බවක් තිබුණද. මේ කතාව පුරාම තියෙනවා ඒ ඒ අවස්ථාවල තමන්ගේ වගකීම ඉෂ්ට කරපු විදිහ. ඇත්ත යථාර්ථය විය යුතු දේ තීරුම් ගත්ත විදිහ. මේ පුංචි කතාවකින් කොච්චර ලස්සන ජීවන දර්ශනයක් හෙළි කරගන්න පුළුවන්ද? රහත් බවක් නැති ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගේ උපස්ථායකනේ. එතකොට ශාසනයේ දෙවණියා වගේ හිටපු සරියුත් හාමුදුරුව කොහොමද ඒ අවස්ථාවේ හැසිරුණේ? ඔබ හිතන්න ආයතනයක ප්‍රධානියා වෙනුවෙන් ඒ ප්‍රධානියාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා වගේ ඉන්න කෙනෙක් ඒ ආයතනය තුළ ලොකු දැවැන්ත තීරණයක් ගන්නවා. එතකොට ප්‍රධානියාගේ ලේකම්වරයා විසින් එහෙම ආයතනය තුළ යම් වෙනස්කමක් කරනකොට ඒ ආයතනයේ දෙවණියා ඒකට මොන විදියට අනුගත වෙයිද? සමහර විට එකග වෙන්නේ නැති වෙන්න පුළුවන් දෙපැත්තට අදින්න පුළුවන් ඒකෙන් ආයතනෙ විනාශ වෙන්න පුළුවන් අපි පහුගිය කාලේ දැක්කනේ ඇමතිතුමා එක පැත්තක නියෝජ්‍ය ඇමතිතුමා තව පැත්තක නියෝජ්‍ය ඇමතිතුමා යනවා වැඩ කරන්න ඇමතිතුමා කෝල් කරලා ගෙන්න ගන්නවා එක ආයතනයක් තුල දෙන්නේක් දෙපැත්තට අදින්න ගත්තාම ඒ ආයතනේ කඩාගෙන වැටෙනවා කියලා කියන්න හොඳම උදාහරණය තමයි මේ ශ්‍රී ලංකාව කියන රට මේ අපේ රට අපේ රටේ පාලකයන් අතර ඉන්න ප්‍රධානම චරිත දෙක දෙපැත්තට අදින්න ගිහිල්ලා අපිට අද රටක් නැති වෙලා තියෙනවා. දෙන්න දෙපැත්තට අදින්න ගිහිල්ලා අපිට අද අරාජික රාජ්‍යයක් නිර්මාණය වෙලා තියෙනවා. බලන්න එදා ආනන්ද හාමුදුරුවෝ ගත්ත තීරණයේදී සරියුත් හාමුදුරුවන්ගේ ප්‍රතිචාරය කොහොමද? උන්වහන්සේ විලිකවන මෙයා ආනන්ද බුදුහාමුදුරුවෝ නැති වගේ හරි නිකන් බොරු වැඩ කරන්න එපා. නිර්වාණය අරමුණු කරගෙන යන ගමනේදී මේ මල් පූජා කරන්නයි බුදුහාමුදුරුවෝ නැති වෙලාවට එන මිනිස්සුන්ට මේ බෝධි වඳින්නයි නෙමෙයි තියෙන්නේ ආනන්ද. අපි වෙන වැඩපිළිවෙලක් හදමු බුදුහාමුදුරුවෝ නැත්තම් හරි මම් බණ කියන්න. ඔයා එවන්න මල් ළඟට. මේ මොනවද මේ කරන්නේ? ආයේ බුදුහාමුදුරුවෝම ඕනේ බණ කියන්න මං කියන්නම්කෝ අපිත් දන්නවනේ බණ. එහෙම කිව්වද? නෑනේ. ආනන්ද හාමුදුරන්ට උදව් කළානේ. ඒක නිසා වෙන්න ඕනේ. සසනේ දෙවණියා සාරිපුත්ත මහරහතන් වහන්සේ උන්වහන්සේ ඒකට උදව් කළා. ඇයි මේ ආදර්ශය අපේ රටේ ආයතන වලට ගන්න බැරි? මේ යම් කිසි දෙයක් යම් කිසි අරමුණක් තියාගෙන බලාපොරොත්තුවක් තියාගෙන උදව්වක් ඉල්ලගෙන ආයතන වලට එන්නේ අඟහරු ලෝකෙ මිනිස්සු නෙමෙයිනේ. දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවේ මිනිස්සු නෙමෙයිනේ. මේ ඉන්නේ අපේ රටේ මිනිස්සු නේද? ඇයි අපේ රටේ ආයතන වල සේවය කරන අය? රාජ්‍ය සේවයේ අය මේ තරම්ම මේ මිනිස්සුන්ට අකාරුණික. භික්ෂුන් වහන්සේලා විදියට අපිට එහෙම කරන්නේ නැහැ. අපිට හොඳට සලකනවා. විශේෂයෙන්ම ධම්මදීප හාමුදුරුවන්ට වැඩියෙන් සලකනවා. මම ආයතනයකට ගියොත් එහෙම මම යන වැඩේ කරලා දෙන්න ඒ ආයතනේ හැමෝම උත්සාහ කරනවා. අනේ දෙන්න වඩින්න අපේ හාමුදුරනේ ඔබ වහන්සේ ඉන්න. කලමනාකර වගේ කාර්යාලය තුල ආසනයක් පනවලා සුදු රෙද්දක් කෙලලා ඔබ වහන්සේට මොනවද අපෙන් වෙන්න ඕනේ? සියලු දේ ළඟට කරලා දෙනවා. මේක මට තියෙන පීඩනයක් නෙමෙයි. රෝහලකට ගියොත් එහෙම යන්න කලින් වෛද්‍යවරු දැනගෙන ඉවරයි ධම්මදීප හම්දුරෝ ගේට් එකේ ඉන්නවා. රෝහල් අධ්‍යක්ෂකතුමා කෝල් කරනවා ඔබ වහන්සේ වඩින් ඇයි වැඩි අපි ડોක්ටර් කෙනෙක් කවනවනේ. මේ මේ පීඩනේ මට තියෙන එකක් නෙමෙයි. හැබැයි මම නියෝජනය කරන්නේ මේ රටේ අතලොස්සක් වෙච්ච මජර දේශපාලකයෝවත් නිලධාරි පැලැන්තියත් නෙමෙයි. මා නියෝජනය කරන්නේ මේ රටේ අහිංසක මිනිස්සු. අන්න ඒ අහිංසක මිනිස්සු හුඟක් පීඩාවටපත් වෙනවා මම දැකලා තියෙනවා. රෝහලකට ගියාම මොනතරම් පීඩාවටපත් වෙනවද? යම් කිසි කෙනෙක් තව ආයතනයකට යන්නේ උදව්වක් ගන්න බැරි වුණාම අසරණ වුණාම ඒ මිනිස්යාව ආපහු හරවල එවන්න එපා. මිනිස්සෙක්ව ආපහු හරවල යවනවා කියන්නේ හපංකමක් නෙමෙයි. අද නෑ හෙට එන්න කියන්න එපා. මතක තබා ගන්න අපේ මේ ජීවිතය අපේ රස්සාවම පිනක් බවට පත් කරගන්න පුළුවන්. ඔබ හිතන්නකෝ ඔබ ව්‍යාපාරයක් කරන කෙනෙක් කියලා. එහෙම නැත්නම් ව්‍යාපාරයක සේවකයෙක් කියලා. එතකොට දවල් දෙකට විතර ඔබ කෑම කාලා හරි අමාරුවෙන් ඉන්න වෙලාවේ වැඩි සැනගත් නැහැ. කවුරු හරි මිනිස්සෙක් එනවා මොකක් හරි පුංචි බඩුවක් හොයන්න. එවිල ඔබෙන් අහනවා පුංචි දෙයක් වැඩි ලොකු ගාණක් ලාච්චුවට වැටෙන්නේ නැහැ. ඔබ දන්නවා මේක තියෙනවා උඩ තට්ටුවේ ස්ටෝරුවේ. හැබැයි දැන් මේ බත් කාලා අමාරුවෙන් ඉන්න වෙලාවේ උඩට නගින්න බෑ. අපි මොකද කියන්නේ? ආ නෑ නෑ ඒව නෑ. ඒව නෑ ඒව නෑ නෑ. එතකොට අර මිනිස්සයව අපි හරවලා යවනවා. එහෙම වෙන්න හේතු දෙකක් තියෙනවා. එකක් තමයි කම්මැලිකම. අනිත් එක තමයි ඔය විකුණුවයි කියලා මට විශේෂයෙන් ලැබෙන දෙයක් නෑ මගේ පඩිය කොහොමත් හම්බෙනවා. බලන්න ඕන් ඔහොම හිතාවුවාම අපේ රටේ ව්‍යාපාර කොච්චර නාස්ති වෙනවද? ඔබේ ආයතනයේ නිර්මාණය කරපු හිමිකරුවා ඔබට පඩියක් ගෙවන්නේ ඔබව විශ්වාස කරලා. එතකොට ඔබ ඒ ආයතනයේ Tamange එකක් කියලා හිතලා වැඩ කරන්න ඕනේ. එද මිනිස්සුන්ට එපා කරවනවා. මොකද මගේ පඩිය කොහොමත් හම්බෙනවා. මං වැඩ කරත් නැතත් බඩු වික්කත් නැතත් මගේ පඩිය හම්බ වෙනවා. ඒත් ටික ටික ටික ටික ඔය ව්‍යාපාරේ කඩාගෙන වැටෙනකොට ඔබේ රස්සාවත් ඔබට නැති වෙනවා. ඔබේ පඩියත් ඔබට නැති වෙනවා. ඔබේ ස්වාමියා විනාශ වෙලා යනවා. ව්‍යාපාරය විනාශ වෙලා යනවා. ඒ නිසා මේක ජාතික ව්‍යාපාර වර්ජනය කරන්න ඕන සිංහල ව්‍යාපාරවලටම යන්න ඕනේ කියලා කියනවනම් ඒ ව්‍යාපාර හොඳ ක්වොලිටි ව්‍යාපාර බවට පත් කරන්න ඕනේ. මේ මාවර්ලේ බද්දිහාමුදුරුවෝ කියනවා වගේ සිංහල ව්‍යාපාරවල කොලිටිය අඩු බඩුවල නෙමේ බඩු විකුණන මිනිස්සුන්ගේ කොලිටිය නැත්තේ. දැන් ඒක වෙනස් වෙමින් පවතිනවා. අපිට සතුටුයි. නමුත් හුඟක් වෙලාවට රුපියල් 150ක බඩුවක් අරගෙන රුපියල් 5000 කොලයක් දුන්නොත් එහෙම අපි බඩුව ආපහු වරම් 5000 දෙනවා. මේ අනේ මාරු නෑ වෙන කඩේකින් ගන්න. බලන්න මොන මුස්පේන්තු ව්‍යාපාරිකයෝද කියලා. 5000 කියන්නේ සල්ලි කොලයක් නෙවෙයිද? එහෙම නැත්තම් රුපියල් 4500ක බඩුව අරගෙන 50 කොල වලින් දුන්නොත් ඒ ඒක ගන්න කැමති නැහැ. ඕක ෂෙඩ් එකකට දීලා මාරු කරන් එන්න නෑයි 50 කොල කියන්නේ සල්ලි කොල නෙවෙයිද? ධාර්මික රස්සාවලින් තමයි පුංචි පුංචි සල්ලි කොල හම්බ කරන්නේ. තැඹිලි විකුණලා, දොඩම් විකුණලා, ගරාජ් එකේ වැඩ කරලා, ටයර් වලට හුලං ගහලා, බයිසිකල් වින්කල් එකේ වැඩ කරලා 50 20 සල්ලි කොල හොයන්නේ. රුපියල් 140000ක බඩුවක් වුණත් රුපියල් 1 කාසි දීලා මිලදී ගන්න පුළුවන්. තේරුණාද? අපේ රටේ ව්‍යාපාර ගෙවුම් දෙයට මතක තියාගන්න ඕනේ ඒක. ඔබේ ආයතනය තුල රුපියල් 140000ක සෝෆා එකක් තියෙනවා. ඒක ගන්න කවුරු හරි එනවා රුපියල් 140000ක් අරගෙන. ඔබ වැඳිලා ඉන්නවා. ඒ රුපියල් 140000 ගණන් කරලා අරගන්න. මං කියන්නේ මිනිස්සු එහෙම කරන්නේ නැහැ. ඕනේ නම් එහෙම කරන්නත් පුළුවන්. ඒ නිසා අපි ළඟට එන මිනිස්සයව සතුටු කරලා යවන්න මතක තියාගන්න. වගකීම කියන්නේ ඒකයි. වගකීම් සහගත බව කියන්නේ ඒකයි. මිනිස්සු තමයි මිනිස්සුන්ට ඉන්නේ. අය දෙවිවරු වෙන්නේ නැහනේ ඒජෝපිස්තකේ වැඩ කරන්න. තෞතිසා දිව්‍ය ලෝකෙන් එන්නේ නැහනේ ස්පිරිතාලෙට, පොලිසියට. ඒවා අපිම තමයි අසරණ වෙලා යන මිනිස්සු වෙනුවෙන් වැඩ කරන්න ඕනේ. මම දැකලා තියෙනවා. ඉන්ධන පෙරෝම්හල් වල ඉන්න පොම්පකරුවෝ ඉන්ධන ගහන්න කැමති උලන් ගහන්න කැමති නෑ. පොම්පේ කැඩිලා කියලා. ඇයි? ඉන්ධන ගානවා 1000ක හුලං ගහන්නේ 20ක 20ක් සල්ලි තමයි ව්‍යාපාර ගොඩ යන්නේ රුපියල් 1000 කොළවලින් නෙමෙයි 20 ලාභෙන් තමයි තෙල් වලින් එන ලාභයට වඩා හුලං වලින් එන ලාභෙ වැඩිනේ ඔබ 10000ක තෙල් ගහනවට වඩා 2000ක හුලං ගැහුවොත් ලාභෙ වැඩි ඒතර ඔබේ ආයතනේ ගොඩ යන්නේ එහෙම මේවා මේ මිනිස්සුන්ට කියලා දෙන්න ඕනා ඉන්ධන පිරූම් හලට එන මිනිස්සයා ඉල්ලන්නේ භූමි තෙල්ද, පෙට්‍රල්ද, ඩීසල්ද, හුලන්ද ඒ ඕන එකක් දෙන්න බැඳලා ඉන්නවා. ඒකනේ ඒවා එතන තියෙන්නේ. ජීවිතේ හැම තැනකදීම වගකීම් සහගත වෙන්න ඕන. ව්‍යාපාර කරද්දී විශේෂයෙන් බලන්න මුස්ලිම් ව්‍යාපාරිකයා ඔය තරම් දියුණුුනේ ව්‍යාපාරිකෙක් විදිහට කොහොමද? මුස්ලිම් ව්‍යාපාරිකයාගේ කඩේට ගිහාම මුළු කඩේම බඩු ඇදලා ඇදලා බලලා බලලා බලලා හරියන්නේ නැත්නම් ආපහු හැරිලා ආවයි කියලා බයින්නේ. වචන කියන්නේ සාරි 50ක් විතර ඇදලා ඇදලා බලලා හරියන්නේ නැහැ මිස්ටර් තැන්ක් යූ කියලා එන්න බලන්න. ආ කිසි ප්‍රශ්නයක් නැහැ ආයෙ එන්න කියලා කියනවා. හැබැයි මේ සාඩම්බර જાතිය කඩේකට ගිහිල්ලා සාරි අදිනකොට කියන මේ ගන්නවනම් විතරක් අදින්නේ අපිට අස් කරන්න බෑ. දැන් අපි හිඟන්නොද මේ රටේ මිනිස්සු යාචකයෝද? සල්ලි දීලා නේද ගන්නෙ? හරියන්නේ නැතත් ගන්න ඕනේද? සයිස් එක හරියන්නේ නැත්නම් පාට ගැලපෙන්නේ නැත්නම් ගන්න ඕනේද? එක්කෝ මිනිස්සු හොයන බඩු ඔක්කොම කඩේ තියෙන්න ඕනේ. අපි ගිහිල්ලා 10ක් ඇහුවොත් 8ක් නැහැ. ඒ වුණාට බෝඩ් තියෙනවා. ලොකුවට බෝඩ් දාලා තියෙනවා. උදේ කෑමක් තියෙනවා, දවල් කෑමක් තියෙනවා, රෑ කෑමක් තියෙනවා. ආ අද නන්නේ. එහෙනම් බෝඩ් එක වහන්න ඕන අද. රෙද්දක් දාලා. මොකද මිනිස්සු බෝඩ් එක බලලා එනවා. නිකන් කඩයක් අරගෙන ඉඳලා හරියන්නේ නැහැ. ව්‍යාපාරය දියුණු කරන්න බෑ. ඒක දේවත්වයෙන් අදාගෙන කරන්න ඕන. තමන් කරන වැඩේ මොකක් හරි හරිම වගකීමෙන් කරන්න. එහෙම අයට තමයි දියුණු වෙන්න පුළුවන්. හිතන්න අතීතයේ මේ සමාජ වගකීම කියන එක ඉතා හොඳින් අපි පවත්වගෙන ආවා. මෑත කාලේ සමාජය පිළිබඳ වගකීම් සහගතව හිතන වගකීම් සහගතව සොයා බලන මිනිසුන්ව ඕපදූපකාරයෝ චීත්ත කාර්යෝ හුණු කාර්යෝ බවට පත් කරලා ඒගොල්ලෝම සමාජයෙන් කොන් කළා. ඒගොල්ලන්ට ලැජ්ජ කළා. සමාජයේ වගකීම් සාගත බව මිනිසුන්ගෙන් අයින් කළා, ඈත් කළා. හිතන්න කවුරු හරි කෙනෙක් බාල්දියකට රෙදි ටිකක් දාගෙන කරේ තුවායකුත් දාගෙන සබන් කෑල්ලක් අරගෙන දත් මැද මැදා පාරේ යනවා. තව එක්කෙනෙක් අහනවා මේක ගමක සිද්ධියක්. තව එක්කෙනෙක් අහනවා ආ මල්ලි නාන්න යනවද? ආ නංගි නාන්න යනවද? ආ දුවේ නාන්න යනවද? පරක් වෙලාද? මේම ආනවා. මේම ආනකොට හුඟක් අය දෙන උත්තරේ ආ ඔව් ඇයි නාවන්නද? නෑ මම මේ නාන්න නෙමෙයි හරක් බඳින්න යන්නේ. ඒකනේ මේ සබන් අරගෙන බාල්දිය අරන් යන්නේ. එතකොට අර අහපු මිනිස්සයාට පොළොවේ පාස් කණ්ඩ හිතෙනවා. දැන් මේ අහන්නේ මේ මිනිස්සයාගේ කට කැඩිච්ච කමට නෙවෙයි. හැම කෙනා ගැනම ඒ විදිහටම හිතන්න එපා. ඒක 아무තු දෙයක් නෙමෙයි. ඒක ඒ මනුස්සයාගේ විදිහ. කාලයක් තිස්සේ මනුස්සයා හුරු වෙලා තියෙන්නේ අනිත් කෙනාගේ හැසිරීම පිළිබඳ ගමන් බිමන් පිළිබඳ හොයලා බලන්න. ඒක මේ සමාජයේ තිබිච්ච සමාජ ලක්ෂණයක්. අතීතයේ ඉඳලා ඒ මනුස්සයෙන් මේ තත්ත්වයට හුරු කරලා තියෙන්නේ මේ සමාජය විසින්. අනිත් කෙනා ගැන හොයලා බලන්න. අපේ අයට තියෙන ප්‍රශ්නේ අපි ඒ ගැන දන්නේ නැහැ. ඒ අතීතයේ ජීවිච්ච සමාජ ආරක්ෂණ විධික්‍රම ගැන අපි දන්නේ නැහැ. එතකොට අපිට තරහ යනවා. දැන් අපි ආයෙ කියනවා හිතන්නකෝ බඩු මල්ලක් උස්සගෙන එනව දැක්කහම කවුරු හරි අපෙන් අහනවා ආ පොළට ගිහින් වගේ. නෑ මම මේ හඳට ගිහින් එන ගම. මේම කිව්වහම ඒ මිනිස්සයා ආයෙ කවදාවත් ඔබෙන් අහන්නෙත් නෑ. ඔබ කොහෙද ගියේ කියලා ඔබ යන තැන් හොයන්නෙත් නෑ. ඒක හරි ෂෝක් නේද? එතකොට ඔබ නිදාස්නේ. හැබැයි කවදා හරි දවසක ඔබට කරදරයක් වුණොත් මහා පාරේ මරලා දැම්මොත් ඔබට මොකද උනේ කියලා කවුරුත් දන්නේ නෑ නේද? මේ සමාජයේ එහෙම තනියම ජීවත් වෙන්න බෑ. හොඳට ඒක මතක තියාගන්න. සමහර විට අල්ලපු ගෙදරට කවුරු හරි පිරිමියෙක් තරුණ ළමයෙක් නිතරම යනවා එනවා දැක්කහම එහා ගෙදර මිනිස්සයා පාරට බහැලා අහනවා පුතා ඔයා දවස් දෙක තුනක් මේ ගේ ගාව කැරගුණා ඔයා කොහෙද ඇයි ඔයා එන්නේ? කවුද තාත්තා? ඔන්න මේක මේගොල්ලා ගිහිල්ලා අර ගෙදර අයට කියනවා. කිව්වහම මොකද වෙන්නේ? වැටගාවට ගිහිල්ලා හරි හයියෙන් කියන අපේ ගෙදරට කාටවත් එන්න බෑනේ යකෝ වටේ ඉන්න අයට නිරුදාව. මොකාවහම මොකද අපේ ගෙදරට අපි ගෙන්න ගන්නේ අපේ ගෙට. මේම කියනකොට අල්ලපු ගෙදර මිනිහා හිටන්නේ ඔසාමා බින් ලාඩන් නැවිල්ලා ගහලා ගියත් මම නම් ආයේ බලන්නේ අන්න ඔබට තිබිච්ච සමාජ රැකවරණය එතනින් ඉවරයි. මතක තබා ගන්න. මිනිස්සු දැනගත්තට මොකද? ගෙදරට එන්නේ කවුද? යන්නේ කවුද? එන්නේ කීයටද? යන්නේ කීයටද? ඒගොල්ලෝ කොහොම අයද? දැනගත්තට මොකද? එතන වැරද්දක් නැත්තම් අපි ගාව හංගන්න දෙයක් නැත්තම් අපි විවෘත නීතිගරුක සමාජ විරෝධී වැඩ නොකරන වැදගත් මිනිස්සු නම් අපි අපිට කිසි ප්‍රශ්නයක් නැහැනේ. අපි බෝම්බ හදන්නේ නැත්තම් සහරාන්ගේ සෙට් එකේ අය නෙමෙයි නම් අපේ ගෙදරට එන්නේ. අපි මොකටද බය වෙන්නේ? ඒ නිසා මිනිස්සු හොයලා බලනවා ඒක වටිනවා. හදිස්සියේ gedara කරදරයක් වෙනකොට gedara හයියෙන් බහින්බස් වීමක් වෙනකොට අල්ලපු gedara මිනිස්සයා දුවගෙන එනවා. අන්තිමට කියෙවෙන්නේ මේ කොහෙවත් යන උන්ට නිරෝධාව. අනේ අයියේ මේ අපේ ප්‍රශ්න අපි බලා ගන්න ඔයා පාඩුවේ ඉන්න. ඔය වචන ටික පිට වුණාට පස්සේ ඔබ හිතනවද පිටින් ඇවිල්ලා ඔබව කැටි ගාලා ගියත් ওই මිනිස්සයා බලන්නේ කියලා? ඒ නිසා සමාජ ආරක්ෂාව සමාජ වගකීම කියන එක ඉතා වැදගත්. ඔබ ප්‍රවෘත්ති බලද්දි, පත්තර බලද්දි ඔබ දැකලා ඇති ගෙවල් වල හදිසි කෝපය නිසා එහෙම නැත්නම් ආවේග පාලනය කරගන්න බැරිකම හින්දා රණ්ඩු අඩදඹර ඇති වෙලා සැමියා විසින් බිරිඳ මරලා, බිරිඳ විසින් සැමියා මරලා, මස් විනාලා ගහගෙන මරාගෙන ඒ ගෙවල් වල මහා විනාශයක් ජීවිත ඉවරයි. හදිසියට බේරගන්න උදව්වට කවුරුත් නැහැ. ඒක නැති කරගෙන තියෙන සමහර විට ඒ අයම වෙන්න පුළුවන්. පොඩ්ඩක් සද්දයෙන් කතා කරනකොට අල්ලපු ගෙදර අක්කා දුවගෙන ඇවිල්ලා මල්ලියේ මොකද? නංගියේ මොකද? මැදිහත් වෙනවා. අනේ මේ අපේ ඒවා අපි බලා ගන්නම් ඔයාලත් හොඳ මිනිස්සු නෙමෙයිනේ කියලා අර මිනිස්සයව එලෝගත්ත දායින්දලා ආයෙ ඉතින් මැරුවත් කවුරුත් නැහැ තමයි බලන්න ඒ වගේ වෙලාවට මැදිහත් වෙන මිනිස්සෙක් කොච්චර වටිනවද gedara දරුවෙකුට ලෙඩක් හැදෙනවා අපි හිතමු මේ මැස්වරේ කියලා. ළමයා කෑ ගහනකොට අඬනකොට දරනඩු වෙලා දඟලනකොට අල්ලපු ගෙදර අය දුවගෙන එන ඒක ලැජ්ජාවක් කියලා හිතන්න එපා. යකෝ මේ ගෙදර මොකක්වත් වෙන්න බෑනේ අපේ උන්ට වඩා මේ වටේ උන්ටනේ රොදාව කියලා. හිමිහිට ඇහෙන්න කිව්ව ගමන් පොඩ්ඩේ මේ වෙනකොට මෙතන දුවගෙන ඇවිල්ලන්න කියලා අර මිනිස්සු ඊට පස්සේ ඒකමයි කාර්යය කියලා නතර වෙයි. ඔබ gedara වැඩිහිටියෙක් නැති වෙලාවක අර දරුවට මීමැස් බොරේ හැදුනොත් දන්නවද මැරෙනකන් කවුරුවත් නැහැ. එනිසා අපිට මිනිස්සු ඕන. මිනිස්සු හැමතිස්සෙම සමාජ වගකීම දරන්න ඕනේ. අනිත් කෙනා ගැන ඔයලා බලන්න ඕනේ. අපිට මතකයි කෝටි ත්‍රස්තවාදයේ පැවතිච්ච සමයේදී එක්තරම් මහල් නිවාසයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණා. ඒ ප්‍රහාරයෙන් පස්සේ විනාශයෙන් පස්සේ මහල් නිවාසයේ හිටපු මිනිස්සු මාධ්‍යයට කරුණු කිව්වේ අපිට ඇහුණ රැයට රැයට අඩිසද්ද කවුරු කවුරු හරි යනවා එනවා ගැවසෙනවා තේරුණා ඔත්තු බලනවා තේරුණා අපි ගණන් ගත්තේ නැහැ බල්ලෝ බිරුවා අපි හිතුවේ නැහැ සමහර දවස්වල බල්ලෝ මැරිලා හිටියා ඒත් අපි එච්චර හිතුවේ නැහැ බලන්න එදා ඒක හිතුවනම් එදා ඒකන හොයලා බැලුවනම් ඔවුන් මේ ව්‍යසනයෙන් ගැලවෙනව නේද ඒ නිසා අපි මේ මෙච්චර එකක් වෙයි කියලා හිතුවේ නෑ අපි හිතුවේ පොඩ්ඩක් පොඩි එකක් වෙයි කියලා මෙහෙමම කරයි කියලා හිතුවේ නෑ වගේ කතා අදටත් අපිට ඇහෙනවනේ එතකොට කොහොම කියලාද හිතුවේ යන ගමන් ටොක් ටක් කැනලෙයි ඉදි කට්ටකින් පස්ස පැත්තට යනවා දුවයි වාහනයක යද්දි මඩවලකින් දාලා මඩ ඉහගෙන යයි එහෙමද හිතුවේ ඒ නිසා අපේ වගකීම සමාජ වගවීම අපි හැම තැනකදීම පවත්වගෙන යන්නට ඕන. වග කියන්න මිනිහෙක් නැති වෙච්ච රටක අපි මේ ජීවත් වෙන්නේ. වගකීමක් නැතිකම නිසා gedara ඉඳලා පුංචි දරුවගේ ඉඳලා ඉහළ තැන දක්වාම වගකීමක් නැතුව වැඩ කරන ස්වභාවයක් අපි දකින. නිකන් හිතන්නකෝ පාසලක වැඩිහිටි පන්තියක දරුවෙක් වැසිකිළියට ගිහිල්ලා එනකොට දකිනවා පොඩි පන්තියක ළමයි ටිකක් පාසල් වෙලාවේ පිටුනිය සෙල්ලම් කරනවා. එතකොට ඒ ළමයාට වගකීමක් තියෙනවා මල්ලිලා ඇයි ඔතන? ඔයාලට කවුරුවත් ගුරුවරයෙක් නැද්ද මේ පීරියඩ් එකේ මොනවද ඔයාලට තියෙන්නේ? සෙල්ලම් කරන්නද තියෙන්නේ? යන්න පන්තියට කතා කරන්න එයාට වගකීමක් සහායිතියක් තියෙනවා. අනේ මේ උඹට වැඩක් නැහැනේ ඵලයන් යන්න කියලා කියන්න බෑ අර පොඩි ළමයාට. ලොකු පන්තියේ ළමයට වගකීමක් නැහැ. හැබැයි ඔහු ඒ ටික කියන්න ඔහුගේ චරිතය වැරදි නැතුව ගත කරලා තියෙන්න ඕනේ. ඉඩක් ලැබිච්ච වෙලාවට පන්ති කට් කරන ගස් යට ගිහිල්ලා ගංජා බොන ළමයිට පොඩි ළමයිට මග පෙන්වන්න බෑනේ. එයාට වගකීමක් තියෙනවා ගිහිල්ලා එයාගේ පන්ති ගුරුවරයාට කියන්න සර් මම එනකොට මේ අන්න අසවල් පන්තියේ ළමයි ටික සෙල්ලම් කර කර හිටියා. එහෙම නැත්තම් වැටයිනින් වැටෙන් පයින්ද වගේ ලැහැස්තියක් තිබ්බා. මේම හොර වැඩක් කරන්න පොඩි ලෙසූදානමක් තිබ්බා. ඒකට ඒ ගුරුවරයා තමන්ගේ පන්තියේ ශිෂ්‍යය ඇවිල්ලා වෙනත් පන්තියක ළමයෙක් ගැන පැමිණිල්ලක් කරපුවාම ඉතින් උඹට මොකද අපේ පන්තියේ මේ නෝ ඉඳගනින්කෝ ටොයිලට් ගියා නම් ආ ඒක කරන් එන්න තු මොනවද අනුන්ගේව හොයන්න ගියේ කියලා කිව්වොත් එහෙම අර ළමයාට පොළොවේ පස් කන්න හිතෙනවනේ යාළුවෝ ඔක්කොම ඉස්සරහා එහෙම බෑ ගුරුතුමා ඒක ගැන හොයලා බලන්න ඕනේ මට අදාළ නැහැ මගේ රාජකාරි සීමාව නෙමෙයි. ප්‍රයිමරි ළමයි අපිට අදාළ නැහැ. එහෙම බැහැනේ. මොකක් හරි වෙලා ඔය පොඩි ළමයෙකුට ජීවිතේට අනතුරක් වුණොත් එහෙම පාසලේ ගුරුවරු ඔක්කොම එකට එකට වග කියන්න එපා. ඒ තමන්ගේ වගකීම මේ වෙලාවේ ඉෂ්ට නොකොලොත් සියලු දෙනා එක්ක එකතු වෙලා දුක් විඳින්න වෙන වග දැන් ඔබට වෙනවනේ. ඊට පස්සේ බෝලේ පාස් කරන එක තමයි කරන්න පුළුවන් එකම දේ. එතනදී සමාජ ඉස්සර විහිළුවක් වෙනවා. හොඳ උදාහරණ මේ සමාජයෙන් අපිට ගන්න පුළුවන්. අපිට මේක දැනුම් දීලා තිබුණා ඉතින් අපි නෙමෙයිනේ ඒකට ක්‍රියාත්මක වෙන්න ඕනේ. සමහර නිලධාරි කියනවා මට මේක දැනුම් දුන්න මම මගේ මේ සඳහා ඉන්න ඉහළ නිලධාරියට මේක දැනුම් දුන්නා. ඉහළ නිලධාරියා කියනවා අපිව පාලනය කරන පාලකයාට කිව්වා. පාලකයා කියන ඉතින් මම පාරේ ඉඳද මම ඒක අදාළ නිලධාරීන්ට හොයලා බලලා කරන්න කිව්වා. අන්තිමට කවුරුත් කරලා නැහැ. නිකමට හිතන්න ඔය නිලධාරීන්ගෙන් එක්කෙනෙක් ඔය තොරතුරු දැනගෙන හිටපු තාත්තලාගෙන් එක්කෙනෙක් මේක සමාජ මාධ්‍යයට කිව්වනම් මේ තොරතුර වැරදුනා නම් තනි මිනිහෙක් විදියට සමාජයේ විහිළුවට ලක් බොරු තොරතුරක් දුන්නා කියලා. හැබැයි අපේ ඒ තොරතුර දැකලා අවසාන ජීවිත ගණනාවක් බේරෙලා අපි නිකන් විහිළුකාරයෙක් වුණත් මොකද? තමයි වගකීම කියන්නේ. වගකීම කවුරුවත් ඉෂ්ට කළේ නැහැ. නිර්නාමිකව Facebook එකට ලියන්න තිබ්බා. නිර්නාමිකව කාදිනලට කියන්න තිබ්බා මෙහෙම එකක් තියෙනවා තදට විශ්වාසයි මොනවම හරි කරන්න. කවුරුවත් කලේ නැහැ. එතන ඉඳලා gedara දක්වා ඒක එහෙම වෙනවා. එවත්නේ එදිනදා ජීවිතේ හැම වෙලේම අපේ කරන හැම වැඩක්ම වගකීමෙන් කරන්න ඕනේ. gedara ඉන්න බලු පැටව්, පූස් පැටව් පන්සලට ගිහින් දානවා. පන්සලේ බල්ලෝ ගොඩයි. බල්ලෙක් කෑවොත් කවුද වගේ කියන්නේ ඒකට? කවුරුත් නැහැ. චල බීතිකාව කියන මාරාන්තික රෝගේ කාට හරි වැළඳුනොත් ওই සතෙක් සපා කාලා වැඩිම වියදමක් දරන්න වෙන්නේ ඒ වෙනුවෙන් ගහන ඉන්ජෙක්ෂන් වලට. ඒක තමයි වැඩිම වියදමක් යන්නේ. කවුද වගකීම ගන්න? කවුරුවත් වග කියන්න කෙනෙක් නැහැ. හිතන්නකෝ ඔබ පොදු තැනක, පාරක, එහෙම නැත්නම් පන්සලක, පිට්ටනියක ওই විදිහට ගිහින් දාපු බලු පැටියෙකුට පිස්සු හැදෙනවා. චලබීතික රෝගය හැදෙනවා. ඒ සත්තු අසාමාන්‍ය විදිහට කෙට්ටු වෙනවා. කටෙන් කෙල පෙරෙනවා. කන් දෙක කඩාගෙන වැටෙනවා. වලිගය පාත් වෙනවා. ඕන් කිසි අරමුණක් නැතුව දුවනවා. බිත්ති වලත් හැප්පෙනවා. ඒත් හැප්පුණාම ආයෙ හැරෙනවා. ආයෙ කොහේරි හැප්පෙනකන් යනවා. පොළවේ පස් කනවා. ගල් කනවා. ඒ වගේ මේ සත්තු කරවලේ ඉන්න අඳුරට බයයි. ඒ වගේම වතුරට බයයි. හුලං හමනවට බයයි. ඒ වගේ ලක්ෂණ තියෙනවා ජල බීතිකාව තියෙන හැදීගෙන එන සතෙකුට. ඒකට අපි එහෙම එකක් දැක්කොත් එimhe අපිට වගකීමක් තියෙනවා අනිත් අය ගැන දැනුවත් කරන්න. පොලිසියට වගකීමක් තියෙනවා මේ අපිට වැඩ තියෙනවා කියලා කියන්නේ නැතුව ඉක්මනින් එතෙන්ට එන්න. සමහර විට පින්වත්නි පොලිසියෙන් ඇවිල්ලා PHI මහත්තයත් එක්ක පරීක්ෂා කරලා බලාපුවාම ඒ බල්ලට පිස්සු නැති වෙන්න පුළුවන්. කණ්ඩ නැතුව කලන්ත හැදිලා කෙට්ටු වෙලා වෙන්න පුළුවන්. එතකොට ඔබව විහිළුවක් වෙනවා. මේ බොරුවට බය කරන්න කියලා. හැබැයි හිතන්න බැරි වෙලා හරි පිස්සු තිබ්බනම් බැරි වෙලාවේ පිස්සු තිබ්බන ඒ නිසායි අවදානම අරගෙන ඉස්සරහට එන මිනිස්සුන්ට hina වෙන්න එපා. ඒක මේ සමාජෙ තියෙන ලොකු වැරද්දක්. හරියන්න හරි වරදින්න හරි ඉස්සරහට එන මිනිස්සු තමයි වටින්නේ. ඔය බෝම්බ ප්‍රහාර වෙලාවේ වළක්ව ගන්න තිබ්බා. අපිට ඒක කියන්න තිබ්බා හැබැයි වැරදුනා නම් එහෙම මොකද්ද අපිට වෙන්නේ? ඒ බය නිසා නොකිය හිටපු මිනිස්සු හිටියා. සමහර පොලිස් නිලධාරීන් ඉහළ නිලධාරීන් ක්‍රියාත්මක වෙන්න බයයි. මොකද මේ තොරතුර වැරදුනා නම් එහෙම මොකද අපිට වෙන්නේ? අපේ සමාජයේ තියෙන ලොකු වැරද්දක් තමයි. ඒ සමාජයේ තියෙන ආදරය නිසා යම් අවදානමක් සැකයක් දරන මිනිහව කොන් කරනවා වැඩේ වැරදුනොත්. අර ගියොත් කට්ටියම එකතු වෙලා ඒක ජයග්‍රහණය බෙදා ගන්නවා. හදිස්සියට කෙනෙක්ගේ උදව්වට වගකීම් සහගතව ඉදිරිපත් වෙන ගතිය මිනිස්සුන්ගෙන් අයින් වෙලා තියෙනවා. ඒක මේ සමාජ ක්‍රමයේ විසින්ම මිනිස්සුන්ට එපා කරලා තියෙනවා. තොරතුරක් දුන්නොත් පොලිසියට එතනින් එහාට මේ මිනිස්යාව හෙලි කරන්න එපා. ඒ වගකීම රකින්න. මට එහෙම වෙලා තියෙනවා. පොලිසියෙන් කියනවා අපිට තොරතුරු දෙන්න අපිට කියන්න මහා ජනතාව උදව් කරන්න කියලා. උදව් කළාට පස්සේ තොරතුරු දුන්නට පස්සේ අදාළ පාර්ශවයන් දැනුවත් වෙලා අපි දන්නේ කොහොමද උනේ කියලා. අපි විශ්වාස කරලා පොලිසියට කියනවා මෙන්න මෙතන මෙහෙම දෙයක් වෙනවා. අන්තිමට අදාළ පැත්තෙන් ඇවිල්ලා තොරතුරු දීපු මිනිහගෙන් අහනවා දැන් ඔබ පොලිසියට කියලා මට කරාද කියලා. ඒතර මිනිස්සු බයයි ඉදිරිපත් වෙන්න. ඒ නිසා මේ මේ ක්‍රමය වෙනස් කරන්න. ඒ වගකීම රකින්න. හැම තැනකම වගකීම් සහගත වෙන්න. අටපිරිකරක් පූජා කරත් එතන හොරගම තියෙන ගතියක් තියෙනවා. ඒ ගැන නියාමනයක් නැහැ. වගකීමක් ගන්න කෙනෙක් නැහැ. ඒතර මිනිස්සු පින්කම් නමින් කළාට නියම පින්ඵලය මිනිස්සුන්ට ලැබෙන්නේ නැහැ. හැම තැනකම වගකීම ගන්න කෙනෙක් නැති ගතියක් තියෙනවා. ඊයේ පෙරේදා ලංගම බස් රථයක ෆුඩ් බෝඩ් එක කඩාගෙන වැටිලා ඒ බස් එකටම යට වෙලා අහිංසක මිනිස්සු තුන් දෙනෙක් මැරුණා. බස් රථේ කොන්දොස්තර මහත්තයත් මැරුණා. හිතන්න ඒ ජීවිතවලට කවුද වග කියන්නේ? ඒ දරුවන්ගේ ජීවිත පොඩි දුවලා ඉන්න තාත්තෙක් වෙන්න පුළුවන්. අම්මා කොහොමද මේ පුංචි කෙල්ලොත් හදාගෙන ජීවිතයට මුණ දෙන්නේ තාත්තා මේ විදියට මැරිලා ගියාම ලංගම බස් රථයක් පාරේ දුවන්න ලංගම සේවකයෝ 9 දෙනෙක් වැඩ කරනවා. එක බස් එකකින් 9 දෙනෙක් පඩි කෑවට ඒ බස් එකේ ෆුඩ් බෝඩ් එක බුරුල් වෙලා තියෙනවා කවුරුවත් දැක්කේ නෑනේ. ජපානයේ දුම්රියක් විනාඩි 5ක් ප්‍රමාද වෙලා දුම්රිය හා ප්‍රවාහන ඇමතිතුමා මාධ්‍ය වලින් කතා කරලා ජනතාවගෙන් ප්‍රසිද්ධිය සමාව ගත්තා. ඒ රටේම බස් රථයකට යට වෙලා මිනිස්සු හතර දෙනෙක් මැරුණා. ඒ රටේ ප්‍රවාහන ඇමති ඉල්ලලා අස්සුණා. ඒ වගකීම ඔහු ගත්තා. අපේ බෝලේ පාස් කරලා එහාට මෙහාට පාස් කර කර ඉන්නකොට මිනිස්සු කියනවා ඔව් තොපි නෙමෙයි වැරදි. උඹලව ඔතෙන්ට පත් කරපු අපි තමයි වැරදි. අන්තිමට එතෙන්ට ඇවිල්ලා තේනවා. මිනිස්සු බැරිම තැන ප්‍රශ්න විසඳ ගන්න පාරට බහින තැනට වැඩ කරන්න එපා. gedara ඉඳලා රට කරවන පාර්ලිමේන්තුව දක්වා ඉතාම වගකීම් සහගත වෙන්න බුදුහාමුදුරුවන්ගෙන් ආනන්ද හාමුදුරුවන්ගෙන් සරියුත් හාමුදුරුවන්ගෙන් ඒකට ආදර්ශය ඉගෙන ගන්න වගකීම් සහගතව වැඩ කිරීම අදට හෙටට විතරක් නෙමෙයි අනාදිමත් අනාගතය දක්වා ඊට යහපත් ප්‍රතිඵල නිර්මාණය කරනවා ඔබට මතකද අපි පුංචි කාලේ ඉගෙනගත්ත ලස්සන කතාවක් ගිරව් රංචුවක් කුඹරකට බැහැලා වී කනවා එක ගිරවෙක් කාලා වී කරලක් අරගෙනත් යනවා. මේක දැක්ක ගොවියට හරි තරහක් ආවා. කනවා මදිවට මූ අරගෙනත් යනවා. දැලක් දාලා ඇල්ලුවලු. අල්ලලා අහනවා කෑවට කමක් නැහැ කියමුකෝ. ඔබ මොකටද අරගෙනත් යන්නේ? මේ ගිරපැටිය කියනවලු මගේ අම්මයි තාත්තයි දෙන්න අන්නයි. මම මේ වී කරලක් අරගෙන යන්නේ ඒ අයට කන්න දෙන්න. ඒ ගිරාපැටියගේ වගකීම. ඒ ආදර්ශ කතාවෙන් අපේ පුංචි පැටවුන්ට කියලා දුන්න වගකීම. පුතේ ඔයා පුංචි වුණත් ඔයාගේ අම්මයි තාත්තයි අසරණ වෙච්ච වෙලාවට ඒ වගකීම ඔයා ගන්න ඕනේ. ඒ පුංචි ගිරාපැටියා අම්මයි තාත්තයි ජීවත් කරන වග දැනගත්තට පස්සේ ඒ ගොවියා කිව්වලු පුතේ ඇතිතරම් වීකණ්ඩ ඇතිතරම් අරගෙන යන්න ඔයා වගේ බෝසත් දරුවෝ මේ ලෝකෙට වාසනාවන් දන්නවද එදා ඉඳලලු කුරුළු පාළුව කියලා වෙනම ඉඩක් කුඹුරේ වෙන් කළේ. කුඹුර පැහුනහම ගොයන් කපලා ටිකක් ඉතුරු කරනවා කුරුල්ලන්ට කන්න. බලන්න සමස්ත කුරුල්ලන්ගේ සංහතිය වෙනුවෙන්ම අර පුංචි ගිරා පැටියා දරපු වගකීම පළදරපු විදිහ එදා වගකීමෙන් වැඩ කරපු නිසා තමන් කරපු දේ පිළිබඳ වගකීමෙන් පෙනී හිටපු නිසා මුළු කුරුළු සංහතියටම අද වෙනකන් හැම කුඹුරකම කුරුළු පාළුව ඉතුරු වෙනවා. ඔබට පුළුවන් වගකීම් සහගතව වැඩ කළොත් ඔබේ විතරක් නෙමෙයි මුළු මහත් සමස්ත අනාගතේම ඉරණම ඊතසුබවාදීව විසඳන්න. කාලයකට පස්සේ ලසිත් මාලිංග හොඳ කතාවක් කියලා තිබ්බා. දිනන්න ඕන නම් ලැජ්ජාවක් තියෙන්න ඕන, බයක් තියෙන්න ඕන. එහෙම වගකීම් සහගතව වැඩ කළොත් දිනන්න පුළුවන්. ඉතින් ඒ නිසා නායකත්වයේ වගකීම අරගෙන දිනුත් කරුණාරත්න විතරක් හොඳට සෙල්ලම් කරලා බෑ. පුංචි ළමයි වගේ විහිළුවක් වගේ විහිළුවකට අරගෙන සෙල්ලම් කරලා බෑ. අපි මේ රටක් වෙනුවෙන් තමයි ක්‍රිකට් ගැහුවත් ගහන්න කියලා ඒ හැඟීම ඒ වගකීම තියෙන්න ඕනේ. ඒකම ගන්න ඔබේ ජීවිතේට හැම තැනකදීම වගකීම් සාගත වෙන්න, පරදින්න ලැජ්ජ වෙන්න, වරදින්න බය වෙන්න, වගකීමෙන් වැඩ කරන්න. ඉතින් ඔබත් මේ ධර්මාසනයේ ධර්ම දේශනාව හැම අඟහරුවාදම අහනවා වගේ තවත් කෙනෙකුට අහන්න කියන්න. ඔබට පුළුවන් වෙයි විනාශ වෙලා යන තවත් ජීවිතයක් මේ නිසාම බේරගන්න. ලබන අඟහරුවාදාවෙත් හරියටම රාත්‍රී 9:05ට හමු වෙන දෙයි. ඔබට තෙරුවන් සරණයි. සියස්ස එක්කම ධර්මාසනය වැඩම කොට වදාළ දින්නපිටිය බරවාමිල ශ්‍රී අභිනවා රාමාදීපති පූජ්‍යපාද හින්දුවාවේ ධම්මදීප ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා